දැයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 24 වෙනිදාත් නොවැම්බර් මාසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන අපේ මේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ සිටු විනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේ කෝතේ බොන්තෝ සමනක් බ්‍රාහ්මනා සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපේති තේ සක්කාය බයා සක්කාය පරිජිකුච්ඡා සක්කායං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සරුවචන් වහන්සේ ඊගාව පරිච්ඡේදේ ඒ කියන්නේ පංචත්තේ සූත්‍රේ ඊගාව පරිච්ඡේදයේ තවත් අයේ උච්ඡේදවාදීන් විසින් කරන නැත්නම් අපි භාවනා කරනකොට අපේ හිතට පහළ වෙන ඒ සක්කාය දිට්ඨි විරුද්ධ පැත්ත උච්ඡේදවාදය කැපිපේන තනක් සමාජික වශයෙන් දිනහැර දක්වනවා. එහෙම නැත්නම් පුද්ගලයෙකුට Taman තුළ ඒ වගේ විලෝපන පහළ වෙනකොට අඳුනා ගැනීමට පොඩි ඉඟි ටිකක්. මේක තන්නේ කරන මානසික විද්‍යාවක් කතා කරන්නේ. සයිකියාට්‍රික් පැත්තක් කතා කරන්නේ. ඉතින් මේක ගොඩාක් ඉස්සර මේක එනත්තම් මුලින්ම සර්වඥාන්සේ මේක දේශනා කරපු එකක්. නමුත් අපේ සාහිත්‍යයේ මේක එච්චර විග්‍රහ වෙලා නැහැ. මොකද හේතුව සාහිත්‍ය දීපු හුඟ දෙනෙක් භාවනා කරලා නැහැ. නමුත් භාවනා කරන ගමන් ඒ බෞද්ධ සාහිත්‍ය නැත්තම් අටුවා ටීකා ටිප්පණී ගැටපද විවරණ ලිව්වා නම් මේක සමහර ලාවට සුවිශේෂී අංශයක් වෙලා ඉඳිද තිබුණා විශේෂයෙන්ම කියන්න පුළුවන් අද මේ කාලේ වෙනකොට ඒ කියන්නේ මේ මේ නවීන යුගයේ වෙනකොට මේකේ අදාළතාවය වැඩි. ඒක හොඳට පේනවා භවනා කරන්න නතර වගේම භවන නොකරන්න නතර. මේ උච්ඡේද වාදය කියලා කියන්නේ මරණින් එහාට යන කෙනෙක් නැහැ. මේ කරන දේෙන් පසු ප්‍රතිඵලයක් නැහැ සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාපෙන්ති මේ ඇත්තවම සතෙක් විනාශයක් එයා මෙතනින් ඉවරයි මේ මොහොතෙන් පස්සේ ඊගා මොහොතට වග වෙන්නේ භවයක් නැහැ මෙතන විභවයක් තියෙන්නේ කියලා විස්තර කරනවා විස්තර වෙනවා ඉතින් ඒක මේ භාවනා කරාට නොකරාට ප්‍රශ්නයක් නෑ කාගේ හරි කවුරුන් තුනත් අන්නේ වගේ දැඩි මතයක් අරගෙනම තමයි ඒ මේ පුද්ගලයා ලෝකෙට බිහි වෙන්නේ නැත්තම් බිහි වෙලා එයා පරිසරයේ සංස්කෘතික ගතික වැඩෙනකොට සදාචාර ගතික වැඩෙනකොට එහෙම නැත්තම් අපි කිව්වොත් මේ සભ્યත්වයේ වැඩෙනකොට අනිවාර්යයෙන්ම එක්කෝ ආත්මයක් තිබේ එක්කෝ ආත්මයක් නැතේ කියන මේ දෙක අතර පුදුම දෝලනයක් ඇති වෙනවා. ඒ දෝලනයේදී අදට මේක විශේෂයෙන් අදාළ වෙන්නේ නවීන විද්‍යාවේදී එහෙම දෙයක් නැහැ කියන එක තමයි ප්‍රසිද්ධිය පිළිගන්නේ. ඒ නවීන විද්‍යාවෙන් තමයි අපිට ඉස්කෝල උගන්වන්නේ. ඒ නවීන විද්‍යාවෙන් තමයි අපිට විනිශ්චය එහෙම නැත්නම් කියනවා නම් නීතිය සකස් කරලා තියෙන්නේ. ඒ නවීන විද්‍යාවෙන් තමයි බැංකු ක්‍රමය සකස් කරලා තියෙන්නේ. ඒ නවීන විද්‍යාවෙන් තමයි ප්‍රවෘත්ති ප්‍රකාශන සකස් කරලා තියෙන්නේ. ඒ ඒ ඒ ක්‍රමයට තමයි සමාජයේ ආණ්ඩු ක්‍රම සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒවවල ඒ සදාචාරයක් හෝ ආත්මයක් හෝ වගවීමක් හෝ නැත්නම් අපි කියන සදාචාරාත්මක වගවීමක් නැහැ. නමුත් මේ විදිහට සතෝ සත්තස්ස උච්ඡේදං විභවං විනාශම් පඤ්ඤාපෙන්ති කියන පද නැමේ මේ සකස් වෙච්ච අපේ මේ සංස්කෘතිය මේ සකස් වෙච්ච අපේ මේ මේ ශිෂ්ටාචාරය සමහර වෙලාවට ගිහිල්ලා හැප්පෙනවා ඒ වුණාට කරන දේ විඳින්න වෙනවා වණ්ඩ වෙනවා කියන කළ කළ දේ ඵලඵල දේ කියන එකේ හැප්පෙන වෙලාවක් එනවා. ඉතින් ඒක මේ උච්ඡේදවාදීන් කියලා භාවනා නොකරනාට නෙවෙයි භාවනා කරනාට තියෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒක නා පිටිගත් මතයක් කියනවා නෑ මේක කරන දේ හෙට බලපන්නේ ඒක එවකට ඉන්දියාවේ තිබුණක කියලා තියෙන්නේ ශ්‍රීනම් කෘත්වා කෘතම් පීවේ ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා ණය ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි චාතුම් මහා භූතික මේ කය පිටී ගියාට පස්සේ පුනරාගමනක් කෘතක්. ආයෙ කොහෙද පැමිණීමක් වෙන්නේ? හස්මාතුම් බෙදලා ගියා. ආයෙ දෙයක් නැත්තේ නෑ. ඉතින් ඒ වගේ පැමිණිච්ච හිටපු ප්‍රධාන බමුණු මතවලට නැත්තම් කුලවාදයට විරුද්ධව අර වගේ උච්ඡේදවාදය එදත් ඉන්දියාවේ තිබ්බා. ඒ ඇත්තෝ ඔය මේ ආචාර පද්ධති විනි මේ වයලජ්ජාව මොකක්වත් ගණන් ගන්නෑ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන පේන්න තියෙන්නේ පවතිනා වූ ප්‍රකට පවතිනා වූ ලෝකේ අරසා කරන්න ඕන දිගට පවතින ආත්මයක් කියනවා ආගම ධර්මයක් තියෙනවා කියන සක්කාය දිට්ඨියට ගහන ගැහිල්ලක්. නැත්තම් ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්තම් විප්ලවවාදී රැඩිකල් වාදී අදහස්. ඉතින් මේ විප්ලවවාදී රැඩිකල් වාදී අදහස් අවුරුදු 20 දී 30 දී 40 දී හරීම ප්‍රකටයි. ඒක මේ සාමාන්‍ය විශ්වවිද්‍යාල වයස කියලා කියන්නේ විශ්ව රටේ තමයි කරකැවෙන්නේ. ඒ වෙලාවට අන්තිම සීලම දෙනා උච්ඡේදවාදී තමයි. ඔක්කොමලා කිසිම මතවාදයකට ගරු කරන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඔක්කොම විප්ලවාදහස්. ඉතින් ඒ විප්ලවාදහස් සාහිත්‍ය මේ තරුණ හද හද දිනා ගන්න නම් පන්ති කාමරයේ දේශකයන් වහන්සේ විප්ලවාදහස් උගන්වන්න ඕනේ. නැත්තම් දේශකයා ජනප්‍රිය වෙන්නේ නැහැ. එයා මේ සම්ප්‍රදාන කුළු ගන්නන්න කිව්වොත් ඒ විශ්වවිද්‍යාල කරන්න බෑ. ඉතින් ආ හැම වෙලාවෙම අර පලිප්පුවේ දාලා තමයි කියලා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි බටහිර මේ ආගම් ඒ වගේ තියෙන්නේ ওই වගේ මේ වග වෙන පැත්තක් නෙවෙයි. ඉතින් මේක මේ විදිහට ශිෂ්ටාචාරයේ අවුරුදු 200ක් නොමග ඇරලා තියෙනවා. නොමග ඇරියට ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ ඉන්න කාලෙත් වැඩ හිටියා. හිටියා ඔයගේ ශාස්ත්‍රවරු. ඒ සත්කාශ වලින් එකනේ තමයි පීයෙන් කාටරි යන්නට අතරමහා ධාතුන් අතරට යන මිසක මැරෙන්න කෙනෙක් ඒකේ නැහැ. එහෙම පුද්ගලෙක් කොහෙද ඉන්නේ? ඉන්නවනම් පෙන්ලා දෙන්න ඕක. මුලින්ද පාටින්ද ගඳින්ද රසින්ද තියෙන්නේ මේ ධාතුන් අතරට පීයක් ගියා ඉච්චරයි. ආනේ විදිහට කතා කරපු යත්තන්නේ මේ හර්වචනාංශය අමතක කරලා ඒ යත්තු ගාව ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රාවක වෙච්ච යත්තෝ හිටිය අදත් තියෙනවා. ඉතින් මෙතන මේ ඒගොල්ලන්ගේ හොඳක් හෝ සස්ත්වවාදී හොඳක් කියන හදනව නෙවෙයි. මේ මතවාදයක හැදෙන හැටි දැන් අර බැල්ලිත් එක පැටවුලා තියෙන බැල්ලිගේ බැලි ගඳ. ඒ පැටවුන්ට යනවා ඉතින් අහන්න දෙයක් නැහැ. කුකුලගේ කුකුල් ගඳ. කිකිලිගේ කිකිලි ගඳ. පැටවුන්ට යනවා. ඉතින් ඒ වගේ උප්පත්තියත් එක්කම ඒ මොකක් හරි මතවාදයකට අනේක එක්කෝ මේක සදාකාලික ආත්මයක් තියෙනවා. නিত্য සුඛ සුභ එහෙම නැත්නම් මොන පිස්සු ආත්මද හම්බෙච්චලා කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා. නැවගින්නත් බෑන්චුන් ණය වුණාට ප්‍රශ්නයක් නැහැ. ආනෝයේ මතවාද දෙක මෙතන බුදුරජාණන්සේ පංචත්තේ සූත්‍රයේදී පෙන්වලා දෙනවා. පෙන්වලා දෙනකොට මේ අපි ඊයේ කතා කරේ මේ වගේ උච්ඡේදවාද තියෙන ඇත්තෝ කියනවාම සස්සතවාදයක් එහෙම නැත්නම් දිගට පවතින ආත්මයක් තියෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම් මොකටද ඒ කියන්නේ? මේ ආත්මය හොඳින් බබා ලස්සනට ගත කරන්න ලැබෙන ආත්මයට මෙන්න මේකට මේ මේ ආනිසංස ලැබෙනවා වාණිජ ගැන කතා කරන නිසා වෙන්න ඇති අටුවචාන් වංශය පෙන්නලා තියෙන මේ ආත්මය ඔයා මේ වාණිජ කුලේ ඉපදිලා තියෙන හොඳට වැඩේ කරගෙන හිටියොත් නැත්නම් කියන දේ අහලා හිටියොත් ලබනාදී බ්‍රහ්මමුණෙක් වෙන්න පුළුවන් එහෙනම් ශාස්ත්‍රීය වංශය උපදින්න පුළුවන් කියලා දෙඤ්ඤන් සල්ලි වලින් තමයි මේ මිනිස්සයා කීකරු කරන්නේ ඉස්සරහට ප්‍රතිඵල මේ මේ විදිහට ලැබෙනවා. ඒ නිසා මේ මේ විදිහට Taman හික්මෙන්න ඕන. නැත්නම් අපි කියන්නේ අහන්න ඕනේ කියලා ඒ මතවාදය වෙළඳාමක් වායි කියන්නේ. අඩු මිල මේ දැන් ගිව්වොත් ලබනාත්මේ ගොඩක් හම් වෙයි. දැන් බණරුණත් කියනවා මේ ආත්ම ඉන්දියාප්පම් පූජා කරලා ලබනාත්මේ බුරියානි හම් වෙයි. ඉතින් කවුද අප්පාර කන්න තියෙන ඉන්දියාප්පරි පූජා කරන්නේ? අය අර ලැබෙන්න තියෙන ලොකු බුරියානි මේ පිඟානට කට අරගෙන පූජා කරනවා. ඉතින් මේ වගේ මේ මිනිස්යන්ගේ මේ වේල කණ්ඩ තියෙන එකත් කඩා වඩා කරන ආගමික නායකයන් විසින් කරන මේ ප්‍රලාප වෙලෙන්දන් විසින් වෙළඳ ප්‍රචාර හා සමානයි කියලා උච්ඡේදවාදීන් දොස් කියනවා. ඒගොල්ලෝ කියනවා මේ ආගම් නායකයෝ කරන්නේ මේ මේ අර ඉජාවේල කම්ප කරන කන මනසගේ තියෙන එකත් අට්ටු කරන කණ එක. පොරොන්දු වෙනවා අපි ලබන ආශ්‍රයයට මෙහෙම හම්බේ මෙහෙම හම්බේ කියලා. එහෙම ඝාතිකයක් නැහැ. එහෙම කවුරුත් එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒවතියෙදි මේ කරන වැඩේ ප්‍රෝඩාවක් කියලා උච්ඡේදවාදීන් කියනවා. වෙළඳ වෙළඳ ව්‍යාපාරයක් කියලා වාණිජ උපමා මන්නේ මේක නිකන් වෙළඳු කරන වෙළඳ ප්‍රචාරයක් තමයි මේ ආගමික උන කණ එක. ඉස්සරහට හම්බෙන හොඳ ආනිසංශ වාරයක් විශ්සර කරලා මේ ආත්මේ පොකට් එකට ගහන එක. ඕන්න ඕක තමයි ඊයේ කිව්වේ. අද මතක් කරනවා සරුවච්චන් ආංශේ ඒ වගේ උච්ඡේදවාදී ඇත්තෝ මේ ඇත් නැහැ මම ළඟ කිසිම ආත්මයක් ඇත්තේ නැහැ මම මම සම්පූර්ණ අතහැරලා තියෙන්නේ මම ඔක්කොටම සමානව සලකනවා මම ළඟ නැහැ මට කොහොමඩක්වත් භාවනා කරනකොට මට රාගයක් ද්වේෂයක් මොකුත් නැහැ මම ඉන්නේ නිකන් මේ නිවන් දැක්කා වගේ කියාගෙන අර අතිධාවණයට යන පිරිසක් කොහොමඩක්වත් භාවනා මධ්‍යස්ථානයේ ඉන්නවා ඉතින් ඒ ඇත්තෝ තමන් තුළ මේ දේ කරන ඊදේට බලපානවා කලකල දේ පළපළ දේ කියන දෙයක් ඇහැ ගැහුනොත් ඒ වගේ දෙයක් භාවනාවේ අත්දැක්කොත් මේගොල්ලන්ට භීතිකාවක් හැදෙනවා. අනු ඒ භීතිකාව හැදිලා ඒ බීජිකාව ඇති වෙන්න හේතුව මාතුලෝ කිව්වට කියාපාන්න ගියාට සක්කාය දිට්ඨිය තියෙනව නේද? සක්කාය තියෙනව නේද කියලා ඒ සක්කාය පිළිබඳව ඉඟියක් සක්කාය පිළිබඳව නියෝජනයක් සක්කාය පිළිබඳ වචනයෙන් කතාවෙන් හිතෙන් හැසිරීමක් වෙච්ච ගමන් ඒ ඇත්තෝ සක්කාය බයක් ඇති කරගන්න. මේ මගේ මතවාදයේ උච්ඡේදවාදී. දැන් බලන්නකෝ බලන්න ගියාම මටම තේනවනේ මේ මේ දේ මෙහෙම කිරුවොත් මේ දේට මෙහෙම වෙනවයි කියලා. පටිච්චසමුප්පාදයක් තියෙනවනේ මේකේ. මේකේ ඒකෙන් මේකට බලපෑමක් තියෙනවනේ කියලා තේරෙනකොට පුදුමාකාර සක්කාය බයක් සක්කාය ජීගුච්චි නෑ චිචි මන් නම් නෑ මයි නම් නෑ මන් නම් එහෙම කිරුවට මෙහෙම වෙන්නේ නෑ කියලා අන්න ඒ විකාරේ මානසිකව තදින් බලපාන බලපාන එක දරුවචනංශේ එදා තියෙන උපමාව පෙන්නේ ගද්දූල බද්ද බලු කුක්කෙක් කරන මේ කැලේ යන අචාරු කුක්කෙක් අරගෙන ලණුවක බැන්දොත් ඒකා ඒ ලණුව තියෙන උපුරුදු නෑනේ කරට ලණුවත් පුරුදු නෑ බැඳලා ඉඳක් පුරුදු නැහැ. මේ බලු බැඳම කියලා කියන්නේ මේක. පරිවර්තන දෙන බලු බැඳම. ඌ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ඇදගෙන යනවා. ඊට පස්සේ ඉස්සරහට ඉස්සරහට දුවගෙන යනවා. ආන්නේ විදිහට මේ කණුව වටේම අර ලණුව තියෙද්දිම මෙහාට අදිනවා, එහාට අදිනවා, එහෙට අදිනවා, මෙහෙට අදිනවා. ඒ අර මේ තාම සක්කාය දිට්ඨිය කියන කණුවෙම තමයි බැඳලා ඉන්නේ. එහාට මෙහෙට නටන්න නැතිලක් තියෙනවා. අන්නේ නටන නැතිල භාවනා ජීවිතයේ ඔය යම් කිසි කෙනෙකුට භාවනා කරගෙන යනකොට මේ බලාන ඉන්න ඉන්න දේ නිකන් කැඩිලා බිඳලා යනවා දකින්නකොට එතෙන් බලන බලන දේ කම්මැලි වෙලා ඉන්නවා දකින්නකොට ඒ කෙනා එක පැත්තකින් මිච්ඡර මේ කුණු ටික නඩත්තු ගන්න මොකද කියලා සියදී නසා ගන්න හිතෙනවා මොකද්ද මේ ගත කරන ජීවිතය කියලා එක පාරටම එක කොලකට යනවා එහෙම නැත්නම් හිතනවා මට මේ භාවනා කරගෙන ඉන්න බැරි මම භාවනා කරනකොට අරය මට කරදර කරනවා මෙයා මට කරදර කරනවා ඔක මරන්න ඕන ඔක කපන්න ඕන කියලා එකපාරට ඒ මට කරගෙන යන්න දෙන කී අසවලා වෙන්නේ නැති කියලා මේ එහෙම ආත්මයක් පිළිගන්න කෙනෙක් නෙවෙයි මෙයා. ඒ වුණාට එකපාරටම අර මේ ටික් ඉන්ස්ටික්ට් එක සීදීනස ගන්න ඕනේ කියන එක නැත්නම් අසවලාට මෙහෙම කරන්න ඕනේ කියලා එකපාරට එනවා. මේ දෙකම ද්වේෂ ද්වේෂ පදනමේ යන දේවල්. ඉතින් මේ උච්ඡේදවාදී අදහස් ඇති ඇත්තෝ ගහක බැඳපු වල්බල්ලෙක් වාගේ පස්සට අදිනවා ආයෙ ඉස්සරහට අදිනවා ඒ නටන නැටිල්ලේ තියෙන්නේ මේ අනේකොත් තමයි ප්‍රතික්ෂේප කරපු ඒ සදාකාලික ආත්මයක් තියෙනවා කියන එකට බයක් තියෙනවා. ඒකට පිළිකුලක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තම සදාකාලික පවතින ආත්මයක් තියෙනවායි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේ බුදුචාන් වහන්සේ ඒ සදාකාලික ආත්මයක් තියෙන පැත්ත ගන්නවා. නමුත් මේ සර්වචන්සේ දැන් පෙන්වන්නේ මේ උච්ඡේදවාදයේ ගන්න කිනාට එන තින විලෝපන. බොහොම ඉක්මනට ඒගොල්ලෝ මම මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා මට්ටම් ප්‍රකාශ කරනවා. මට්ටම් ප්‍රතිඵල ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා ඒකට තරම් වෙන විදියට ගැලපෙන්න හැසිරෙන්න පටන් ගන්නවා. ඒක මේ සම්මස්සන ඥාන විස්තරයේදී සම්මස්සනට යනකොට බලා ඉන්න ඕන දෙයක මේ මුල මේ මැද මේ අග තේරෙනවා කොයි එකේවත් අලුවක් ඉතුරු නැතුව ඉවර වෙනවා තේරෙනවා හැබැයි මේ අංශු වලවත් ඒ නෙවෙයි ඒ පේන්නේ පදාසවල බලා ඉන්න දේවල් එහෙම බොඳ වෙලා යන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙලාවේ සමහරු රහත් උනායි කියලා හිතනවා දැන් මට ඔක්කොම තේරෙනවා ඇති වෙනව නැති වෙනව හොඳට තේරෙනවා මම මේ බය බොරුනේ මේ කියන්නේ මම අත්දැකලා කියන්නේ. මෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ඒක පුදුම විදියට අර මතයක් තියෙන්නේ ඇත්තම කවුරක්වත් මේකේ නෑ ඔක්කොම ඇති වෙනව නැති වෙනව තමයි ආත්මයක් නෑ කියන පිළිගත්ත මතියකුත් තියෙනවා ඉතින් යන්තම් පේනකොටම හිතන දැන් නම් වැඩේ ඒ මේ සෝවාන් වෙන මට අකට මගටවත් ගිහිල්ලා නෑ එහෙම නැත්නම් තා විපස්සනාට බැහැලත් නෑ හැබැයි ලකුණු පේනවා ලකුණු පේනකොට අර වගේ ප්‍රකාශන කරනවා මට නම් හොඳටම විශ්වාසයි පරීක්ෂා කරලා බලන්න ඕනේ කෙලස් නම් මොකක්වත් නැහැ. මට නම් හොඳටම විශ්වාසයි මේ ඇති වෙන තාක්ෂයල නැති වෙනවා කියන කියලා ඒක හැබැයි මේ දුවට ලං වෙලා බලනකොට ඒකට ඕනට වැඩිය කියාපාන ගතියක් තියෙනවා ඒකේ. ඒක අවබෝධ කරගෙන ඒක නැවත නැවත පරීක්ෂා කරගෙන අනු මේ මේ පස්සනා කරන වෙනුවට විපස්සනා කරන වෙනුවට එයා මෙහා යා මෙහා ගැට කතා බලන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිසා ඒ සම්මස ඥානයේ පළවෙනි වතාවට මේ විභවය එහෙම නැත්නම් දීක නැති වී යෑම විශාල වශයෙන් අංශු වශයෙන් නෙමෙයි සූක්ෂම නෙවෙයි පදාස වශයෙන් පේනකොට මෙන්න මේ බුද්ධ ඥානසේ පෙන්නන මේ සක්කායට බය නිසා ඊට පස්සේ සක්කායට කියන පිළිකුල නිසා හරියට එක පාරට බල්ලා පිටිපස්සෙන් පිටිපස්සට ඇදගෙන ගිහිල්ලා ලනුවේ ආයි ඉස්සරහට ඇද්දගෙන යනවා. එහා පැත්තට ඇද්දගෙන යනවා. මේ පැත්තට ඇද්දගෙන යනවා බිල කඩා ගන්න හදනවා. ආන්නේ කතාව ඒ ඒ ඒ හැසිරීම ඒ යෝගාවචරයාගේ හැසිරීම ගැන යෝගාවචරණගේ හැසිරීම ගැන බයෙන් ශිවුරු ඇරපු සාකර්මස්ථානාචාර්ය පදේ අතහැරපු දෙතුන් නමක් මම දන්නවා මට වැඩි උඟක් වස්සඩි. මොකද මොන විදිහින්වත් මේ යෝගාවචරය හසුරවන්න බෑ. ඒක පාරටම ප්‍රකාශ කරනවා මේ මේමයි කියලා අනික් ගාන සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා මේ හැසිරීම් විලාප විලෝපන තියෙනවා. ඉතින් මේ ඇත්තටම මේ මානසික රෝගේ දැනට මානසික විද්‍යාවේ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ප්‍රමාණ කරන්න එක එක නම් දාගෙන එව්වයිදී මේ වගේ දේවල් එච්චර පිසිදුර ප්‍රකාශ වෙලා තියෙනවද කියන එක මම දන්නේ නැහැ. මම ඒක ආදාරලා නැහැ. හැබැයි ඔය බයිපෝලා වගේ සිටුේෂන් එකදී එකපාරට තමන් පිළිබඳ විශාල චක්කමකින් කටයුතු කරනවා ඊට පස්සේ තමන් විනාශ කරගන්න කටයුතු කරනවා. ඒ දෙක අතර මේ කොන් දෙක අතර හැසිරෙන ස්වභාවය පෞල් ජීවිතවලදී විශාල ප්‍රශ්නයක්. ගෑණි මිනිහ දෙන්නෙක් පීජීටි හම්බෙලා යාළු වෙලා බඳිනවා. බඳලා ඉවරලා අන්තිමට බලනකොට මේ දෙන්න අතර කොහොමඩක්වත් ගැලවෙන්නේ නැති තත්ත්වපත් වෙනවා. ඉතින් මේ දෙන්නා ප්‍රේම කරලා බඳින්නේ අන්තිමට මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය තමයි සීදී නසගන්නේ. එහෙම නැත්නම් තමන්ගේ සහකාරයාට වහදෙන එක. ඉතින් ඒක බොහොම ප්‍රසිද්ධයි. ඒ අන්ත දෙකට යන්නේ. ඒක තමයි බුදුජානක මෙතෙන්දි පෙන්නන්නේ. එච්චරම අන්තවලට නොගියට එච්චරම අන්තවලට නොගියට විපස්සනා පහළ වේගෙන එනකොට නැත්නම් අරමුණක මුලැමැදාග දකින්න පුළුවන් කාලේ එනකොට ඒ යෝගාවචරය ඇතුළ විශාල ජුගුප්සාවක් විශාල බයක් හටගන්න එක නම් සෞඛ්‍ය සම්පන්න මධ්‍යම ප්‍රතිපදාන කරනවා සිද්ධ වෙනවා. ඒක තමයි ඒකෙච්චර අමාරු නෑ හසුරවන්න. නෑ කියන්නත් බෑ යෝගාවචරක පැත්තෙන් නම් අමාරුයි. ගුරුවරයා ඒක දන්නවා. දන්න නිසා ඒ සම්මස්න ඥාන පැනලා ඒ කිනාට කියනවා ඕක ඔය පේන්නේ තාම ලොකු ලොකු පදාර්ථ කලාපවල කොහොඳට බලන්න ලං වෙලා බලන්න උත්සන්න වෙලා බලන්න ආසන්න වෙලා බලන්න එතකොට මේ පුංචි පුංචි අංශු වලත් නිලාකුරු පිච්චලා යනවා වගේ මම මේක දවසක් මතකයි මම ලොකු සංස්කෘතික කතා ඇඳිද්දී මම ලිව්වාගේ දැලි මේ මේ කතුරුපියමුවත් පියමුවත් අර දැලි මේ වැලි මේ ගලට අල්ලනකොට ගිනි කුප්‍රු විශ්වෙන්නේ ගෙවි ගෙවි ගෙවි ගෙවි කැපි කැපි කැපි කැපි යනවා මේ වගේ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට යෝගාවචරයා කමඨාන සූද්ධ වෙලා තිබුණ නැත්තම් නැත්තම් සිංහලෙන් කියනවා ලෑස්තිලා ගියේ නැත්තම් නැගිටලා වව් ගානක් යනකම් දන්නෙත් නෑ මම නැගිට්ටහවල් කාරණාවට කියලා. බයෙන් නැගිටලා තියෙනවා. නමුත් නැගිටලා ගියාට පස්සේ තමයි දන්නේ මම මේ හොයලා බලලත් නෙවෙයි නැගිට්ටේ. අනිත් එක කමඨාන සුද්ධවලට කියවෙන්නෙත් නැහැ. කියවුනොත් යම් හේකින් මෙයාගේ කර්ම ශක්තියක් නිසා හෝ කියවුනොත් ගුරුවරයා වටහා ගත්තොත් ගුරුවරයා මතක් කරලා කියනවා ඕක මේ භාවනාවේ දෝෂයක්වත් ඔය ගැස් වෙනවා, පයින් ගහනවා වගේ දැනෙනවා, උස්සලා තාරන වගේ දැනෙනවා, කන්දකින් පල්ලට වැටෙනවා වගේ දැනෙනවා, එක පාත්තටපත් වෙනවා, අනිත් පැත්ත සීතල වෙනවා. අනිත් පැත්ත නොදෙනියනවා, මේ පැත්තේ ඉන්න බරට දැනෙනවා. ඔන්න වගේ විලෝපන වගේක් වෙනවා භාවනාවේදී. ආන්නෙම පෙන්නකොට ගුරුවරයා කරන්නේ ඕකට ලෑස්තිලා යන්න ඔහොමද වෙනවා. මොකද පඨවි ධාතුයේම එක ගුණයක් තමයි සෑහළු ගතිය, ඒකෙම ගුණයක් තමයි බර ගතිය. ඒකම ගුණයක් තමයි මෘදු ගතිය, අනික දැන් තද ගතිය. ඒකම ගුණයක් තමයි සුමුදු ගතිය, අනික රළු ගතිය. මේ පඨවි ධාතුයේම ಗುಣ දෙක සම්පූර්ණ හුරස්පරස්. දෙකටම පඨවි කියලා කියන්නේ එක නම කියන්නේ. ආ තේජෝ ධාතුව ගත්තොත් උණුසුමටයි සිසිලටයි දෙකටම එක නම කියන්නේ. ඉතින් කොහොමද යෝගාවචරය මම මේ දැක්ක පඨවි ධාතුව මම මේ දැක්ක තේජෝ ධාතු විස්තර කරන්නේ එයා විස්තර කරන්නේ සීතලට කැමැත්ත සහ උණුසුමට අකමැත්ත වගේ නැත්නම් උණුසුමට කැමැත්ත සහ සීතලට අකමැත්ත වගේ මෙයා කියන්නේ වෙන භාෂාවකින් ඉතින් ඒ ආයතම දාලා ඇහුවොත් එහෙම හොඳයි මේ තේජෝ ධාතුව දකින්නකොට Taman දැක්කේ උණුසුමද එහෙමයි දැන් මේ උණුසුමට කැමැතිද අකමැතිද නැත්නම් මනාප දමනාපද මම දන්නේ නැහැ. අයන ආයතර භාවනා කරලා බලන්න. මේ දැනෙන රස්නිය. එයා මොකද ඒ තේජෝ ධාතුවේ තියෙන රස්නිය සීතල දෙකේ එයා දකින්නේ රස්නිය පැත්ත විතරයි. සීත පැත්ත දකින්නේ නැහැ. අපි කිව්වොත් මේ මේ පිගංගඩොල් පොළවේ ඇවිදිනකොට අපිට පේනවා පිගංගඩොල් සීතලයි කියලා. ඒක කවදාකවත් පේන්නේ නැහැ මේ ඇවිදින කකුල රස්නේ නිසා තමයි හීතල දැනෙන්නේ කියලා. සීතල දැනෙනවා. අපි රත්ති චගර කැල්ලක් එක්ක පෑගුණොත් කියනවා රස්නේයි කියලා. ඒක දැනුනේ කකුල සීතල නිසානේ. ඉතින් ඒ සංසිද්ධියේ අර උච්ඡේදවාදියා පොළව දකින්නවනම් සස්සතවාදියා කකුල දකින්න. ඉතින් දෙන්න කතා කරන්නේ දෙකක්. මේ උණුසුම සිසිලස දැකෙන්නේ පෘෂ්ඨ දෙකක් එකට ගැටීමෙන්. අජත්ත බහිද්දා. බහිද්දා පෘෂ්ඨේ සීතල නම් අජත්ත පෘෂ්ඨේ දැනෙන්නේ තමන්ගේ රස්නේ දැනෙන්නේ නැහැ. බහිද්දා සීතල දැනෙනවා. ඉතින් යෝගාචර කියලා දිලා ගියොත් මේ මේ උණුසුම සීතල අතර විලෝපනයක් තියෙනවා. මේ පෘෂ්ඨ දෙකක ගැටීමේදී මේක සිද්ධ වෙන්නේ නැත්නම් ඕක වෙන්නේ නැහැ. පොළොවට පොළවේ සීතල දැනෙන්නේ නැහැ. කකුලට කකුලේ රස්නේ තේරෙන්නේ නැහැ. පොළොවට කකුල ශීතල ගැලුනකොට අන්න එතන ස්පර්ශය කියලා එකක් තියෙනවා. ඒකේ අජ්ජත් බහිද්දා ආයතන දෙක එකතු වෙනකොට ඔන්න ශීතල දැනෙනවා. එතකොට මේ ශීතල පිළිබඳව තියෙන මනාපයක් දමටම බැද්ද කියලා ඇහුවොත් එහෙම එයාට ඒක බලා ගන්න වෙලාවක් නැහැ. මොකද සංසිද්ධියවත් හරියට දැකලා නැහැ. ආන්නේ විදිහට භාවනා කරනකොට ඒ කෙනා මේ කතා කරන භාෂාව එහෙම නැත්නම් මේ ලියන ලියමන එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනකොට මේ වහලා ගහන ගැහිල්ල යෝගාවචර කරන ෂට වැඩක් නෙවෙයි. යෝගාවචරය කරන ප්‍රෝඩාවක් නෙවෙයි. ඒ යෝගාවචරයේ දෙන පටු දැක්ම විතරයි. හැබැයි එතෙන් යනකම් ඇත්ත කතාව. ඒ චේතොට ඒකට ගුරුවරයාගේ කෘත්‍යය තමයි හොඳයි අනිත් දවසේ යනකොට බලන්න සීතල දැනෙනවනම් කකුලේ උෂ්ණක් දැනෙනවද කියලා. ඉතින් පුංචි ළමයෙකුට අපි ඒ කමඨාන සුද්ධ කරලා දුන්නොත් එළිය ඇවිදිනකොට අවුවැටලා තැන්ට යනකොට එතන රස්නිය තේරෙනවා. හිවණක් වැටලා තියෙන යනකොට සීතල තේරෙනවා. ඒතර රස්නියට යන වෙලාවේදී කකුල තියෙන්නේ ඒ රස්නියටදී අඩු සීතලක. සීතල තැන්ට යනකොට ඊට වැඩි තියෙන්නේ වැඩි රස්නියක. මේ දෙක බලන්න පුළුවන් මේ එකම කකුලට රස්නිය තැන්ට යනකොට තමයි සීතල නියෝජිතේ නියෝජනයක් වෙනවා නියෝජිතයක් වෙනවා. උණුසුම් සීතල තැන්ට යනකොට රස්නිය නියෝජිතයක් වෙනවා. මේ දෙක අතර සාපේක්ෂතාවය මිසක කකුල කකුලේ උෂ්ණත්වය එකයි. වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ඔය සතිපාසල කරන්න ගියාට පස්සේ ඒ නුවර තිබුණේ මුස්ලිම් ඉස්කෝලේ ගිහිල්ලා තිබුණා. ඒක ඉතින් අර ඒ ඉස්කෝලේ ටීචර් දුන්නේ එයා උපවිදුල්පතිනි බෞද්ධ කාන්තාවක්. ඒ නිසා එන්නේ කියලා තියෙන ළමයින්ට සක්ම භාවනා උගන්වලා. ඉතින් අපිට ඒක ලොකු හයියක් වුණා. මොකද මේ අන්‍යාගමික ඒ ධර්ම ගෑන් ළමයි පවා මේ බණ භාවනා කරනවා නැත්නම් සක්මන් කරනවා කියලා. ඉතින් උන්වන් පස්සේ ළමයින්ගෙන් අහලා තියෙනවා මේ කොහොමද මේ මේ විදින භාවනාවේ සතිය පිහිටීම. ඉතින් ඒක ළමෙක් කියනවලු මම gediye ගැහුවේ නැත්නම් බෙල්ලෙක් ගැහුවේ නැත්නම් මම දිගටම ඉන්නවා. මේ විනාඩි 15කින් මෙච්චරම හිතේ සාන්තියක් ඇති වෙයි කියලා මම දැනගෙන හිටියේ නෑ. පුදුමාකාර මේ ඒ භාවනා ක්‍රමයේ සතිය පිහිටීමට පැවිදිමින් කරන එකට මට හිත ගියා. කොච්චරද කියනවනම් මම මේ කකුල ඉස්සරහට දික් කරනකොට පිටිපතට අවුවැටලා රත් වෙන හැටිත් හෙවණැල්ලේ යටපැත්තේ තියෙන කකුලේ යටිපතුලට හේ ශීතල කියන දෙකත් වෙනස මට දැනනයි කියලා. අවුව වැඩිච්චාම පිටිපතුල රත් වෙනකොට රස්නිය යටිපතුලේ සීතලත් එක්ක. ඉතින් මේ වගේ තරමට මේ සියුම්ම දකින්න පුළුවන්කම තියෙද්දී අපි හැමදාම දකින්න එක පෘෂ්ඨයයි. සස්සතවාදයට ගිය කාට උච්ඡේදවාදේ නැද්දකින් නොපත. උච්ඡේදවාදයට ගිය කනට සස්සතවාදේ නැද්දකින් නොපත. හැබැයි මේ දෙකම අපේ ලේවල තියෙනවා. මේ දෙකම අපේ ඥානවල තියෙනවා. ඒතර සස්සතවාදයේට ජේගුච්චි බය පිළිකුල සහ බය කියන එකනට පේනකොට මහතුලත් මේ පැවැත්මක් තියෙනවා කියලා පුදුමාකාර මානසිකව ප්‍රතික්‍රියාවක් වෙනවා පිළිගන්න කැමතිද? ඉතින් එතන ඇතුළත මේ ඇතුළත මේ ප්‍රතික්‍රියාව තමයි මානසික සංකල්ප කියන්නේ. ඒක ආයුර්වේදයේ පැත්තෙන් කියන්නේ දැන් අපිට කෝපයක් එනකොට ධර්මානුකූලව කියනවා මේ කෝප නමයක් තියෙනවා ද්වේෂ නමයක් තියෙනවා මට මේ වස්තුව හේ පුද්ගලයා හෝ අතීතයේ කරදර කරලා දැන් කරදර කරනවා අනාගතයේ කරදර කරයි. එතකොට ඒ කෙලින්ම මේ වස්තුවත් එක්ක හෝ මේ පුද්ගලත් එක්ක මට කෝපයක් තියෙනවා. එහෙම නැත්නම් මේ මිනිස්සයා මගේ ප්‍රියයට කරදර කරා කරදර කරාවේ කරදර කරනවා. තවත් හයක් එනවා. නැත්නම් මගේ හතුරට උදව් කරා උදව් කරනවා උදව් කරાવી. ඔය හැමෙම අපි දන්නවා ස්ථාන කෝප කියලා. ඒවට කාරණා තියෙනවා. දැන් මේ ඇතුළත තියෙන සක්කාය දිට්ඨිය, සක්කාය දිට්ඨිය පැත්තක තියමුකෝ සස්සත දිට්ඨිය සහ උච්ඡේද දිට්ඨිය අතර මේ පටලැවිල්ලේදී අපි මතවාද අනුව එකක් ගන්නවා. නමුත් අනිත් එකත් එක්ක උච්ඡේදවාදේ ගත්තොත් සස්සතවාදයට බයක් සහ ජිකුච්ඡාවක් තියෙනවා. ඒකේ අස්ථාන කෝපයක් තියෙන එක. දන්නේ ඇයි කියලා. මෙන්න මේ අස්ථාන කෝපය තමයි සියලු කායික මානසික රෝගවලට හේතුව. ඒක මේ ඥානගත දෙයක්. ඒක මේ අනුසය ආශය ඥානවල තියෙන දෙයක්. සනීප කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ දේ අල්ලන්න නම් ඒක නම් මේ පරිඋත්ථාන කෙලස් වීතික්‍රම කෙලස් කියන මේ දෙක ගිවං කරලා ඊට පස්සේ අනුශේ කෙලෙස් සම්බන්ධව කටයුතු කරන පේනවා යම් යම් දේවල් දකින්නට මම දැකලවත් නැහැ අහලවත් නැහැ නිකම්ම නැදකින් නොකතන් කියලා හිතෙනවා යම් යම් තව දේවල් තියෙනවා අහලත් නැහැ දැකලත් නැහැ දකින්නකොටම ප්‍රේමනාප ඇති වෙනවා ඒකෙ තියෙන නළල කොටලා තියෙන හැටි තමයි ප්‍රශ්නය මම බාන නළල කොටලා තියෙන විදිහට වෙනවා ඒක උනාට පස්සේ අපි ඒක සාධාරණීකරනවා වෙනුවට මේ මුදුන් පහළ වෙච්ච ලෝකයක් මම ඉන්නේ මතවාදයක. මම ඉන්නේ මම හනමිටිකාරයෙක්. මේකට මේ මනාප වෙච්ච ඇති අමනාප වෙච්ච ඇතිට වග කියන්නේ කවුද? මේක කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් කවදාකවත් අපේ ඒ රැඩිකල් වාදී සලකා බැලීම නැහැ. අපි මේ මතන මතය සාධනීයකරනද ඔප්පු කරන්න දඟලනවා මිසක්කා මේ කොහොමද මේ කවදාකවත් දකපු නැති දෙයක් දකින්නකොට ඇහෙනකොට මය තුල මනාපමනා පහළ වෙන්නේ මෙතෙන් මෙතෙන්ද කවද්ද විද්‍යාව යන්නේ? කවද්ද මෙතෙන් භෞතික විද්‍යා පාඩමක මේක උගන්වන්නේ? කවද්ද මේක රසායන විද්‍යා පාඩමක උගන්වන්නේ? කවද්ද මේක ජීව විද්‍යා පාඩමක කවදාකවත් නැහැ. ඒ පැත්ත ගැන හිතනද ජීව විද්‍යා පාඩම ලියන එක දන්නෙත් නැහැ. උගන්වන එක දන්නෙත් නැහැ. ඉගෙන ගන්න එක දන්නෙත් නැහැ. එයා හිතනවා ඒක මේ භෞතිකව පෙන්වන්න පුළුවන්. මේකට මෙයා මනාපුනේ මේක නිසා. අකමනාපුනේ මේක නිසායි කියලා. නමුත් ඒක ඉන්නහා ගිය දෙයක් එතන තියෙන්නේ. ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ. ඒක දන්නේ නැති මම ඒක සාධාරණීකරණය කරන්න හදන එක තමයි ගද්දුල බද්ද කියලා කියන්නේ බලු බැම්මෙන් බැඳුනාට පස්සේ ඒ මිනිස්සයා සක්කාය දිට්ඨියත් එක්කමයි හැප්පෙන්නේ හැබැයි සක්කායට බයේ හැප්පෙන්නේ සක්කායට jigutcha jugupsa යනකෝ හැප්පෙන්නේ ආන් මේ වගේ යෝගාවචරය කවදා හෝ මං කරා එන කරදර මං කරා එන සුභාශිංසන සියල්ලකම පෙන්වන්නේ මගේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන මේ රුචි අරුචිකම් මේ ගෙනාවු සංසාර ගති කියන එක දැනගත්තොත් කවදාකවත් ඒකට බාධාවල් කියලා හෝ ඒකට කවදාකවත් මේ අරියාදු කියලා හෝ සලකන එකක් නැහැ. එදාට දුක්ඛ සත්‍ය බවටපත් වෙනවා ඒක. පැමිණි දුක පෙළිදා වෙනවා. මේකෙන් තමයි මම දන්නේ මේකට මම කැමතියි. මේකට මම අකමැතියි. ඒකට කිසිම හේතුවක් නැහැ. මේ ජීවිතේ හේතුවක් නැහැ. සමහරට අතීතයක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මානසික රෝග ගැන කතා කරනකොට කෙනෙකුට එහෙම අස්ථාන කෝප වයක් ආවොත් එයාට කියනවා ළමා වියේ ඇතිවෙච්ච බීතිකාවක් නිසා තමයි යෝක වෙලා තියෙන්නේ. ඒ නිසා එයා ළමා වියට ගෙනියනවා මෝහන නිද්‍රාවේ. අන්න කියලා කියනවා බලන්න මේ මෙතෙන් යන්න මෙතෙන් යන්න මෙතෙන් ඒකට ඔය ඔය කුරුමිනියන්ට බය මේ දීමකුලවන්ට බයයි සර්පයන්ට බයයි කරුවලට බයයි කියලා අපි ළඟ බීචික රාශියක් තියෙනවා ඒක මට මතකයි අපි ඒ මේ ඕක්ලන්ඩ් තිබුණු සති කඳවුරේ ළමයින්ට කියලා දුන්නා මෙන්න මෙහෙම මේ බය જાතිය හැම කෙනෙක් ගාම තියෙන. ඕගොල්ලෝ බයේ තුනක් හතරක් අල්ලගන්න කණ්ඩායම් අරගෙන ඉවල ඒක පිළිබඳව පොඩි ප්‍රකාශයක් කරා. ඇයි මම ජීවකුලන්න බයයි? ඇයි මම අන්ධකාරයට බයයි? ඇයි මම සර්පෙකුට බයයි? ඇයි මම මාව අතනින් මෙතින් අල්ලනවට බයයි? මෙහෙම කියලා මේ බය જાති ටික බටේ මානසික අඳුනගෙන තියෙනවා. ඒව දන්නේ නැහැ. මම වැඩ කරපු කම්පැනියේ ඒ ලොක්කා ආසෙන්තරය යන්න බෑ. ඉති විශාල වශයෙන් යන්න සිද්ධ වුණා මැද පෙරදිගට. අයිතිකාරය සුද්ධා. මේ මනුස්සයාට මොන තායි පුදුමාකාර කෑදරයි පුදුමාකාර සල්ලියට ආසයි. මෙයාම යන්න ඕනේ. යන්නම බෑ. ආසෙන්තරාක යන්න බෑ. යොත් ඒකට සූදානම් වෙන්නයි ගිහිල්ලා ආපුවමයි බර අමාරුයි. සමහර ඉංජිනේරුවෝ ඉන්නවා හතරවෙනි තට්ටුවේ උඩට නගින්න බෑ. පුදුමාකාර බයයි. මෑල බිම් බලනකොට නිකම්ම කලන්ත හැදෙනවා. සමහරවිට ලේ දකින්න බෑ. ඉතින් මේ වගේ තියෙනවා මොකද්ද කතන්දරයක්. අන්නේ කතන්දරේ මොකද්ද කියලා දැනගන්න එයින් තොරව ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඒකත් එක්ක ඉඳලා ඉඳලා බලන්න ඕනේ. අනිකට කියන්න ඕනේ කරලා බලන්න ඕකේ ලේ දැක්කයි කියලා මොකද ප්‍රශ්නේ? තට්ටු හතර බිල්ඩින් කියලා බිම් බැලුවා කියලා මොකද ප්‍රශ්නේ? මේ කාටත් වගේ තියෙනවා එහෙම දෙයක්. සමහරුන්ට වැඩි. අනිත් වගේ බීතිකාව හඳුනා ගැනීමට අද තියෙන කිසිම තාක්ෂණයක් අනුබල දෙන්නෙත් නැහැ. අද කියන කිසිම අම්මා කෙනෙක් දරුවට අනුබල දෙන්නෙත් නැහැ. අද ඉන්න කිසිම ගුරුවරයෙක් දරුවට අනුබල දෙන්නෙත් නැහැ. ඉතින් මේ දරුවා සදාකාලිකවම අර බයෙන් ඒකට ගැළපෙන දු ගෘහ නිර්මාණ කරගෙන ඇඳුම් ඇඳගෙන පරිසරය සකස් කරන ජීවත් වෙනවා. ඒත් බඩ දනවා. මේ කොච්චර හදාගෙන මේක ආවොත් එහෙම මොකද කරන්නේ? ඉතින් ඒවා මේ කායික දුක් නෙවෙයි. ඒකට කියන්නේ සෝ දෝමනස්ස. මානසික දුක්. ඒ මානසික දුක් තියෙන අපිට භාවනාකාරව හතර දෙනෙක් එක භාවනා මධ්‍යස්ථානක ඉන්නවයි කියලා බලන්න මොන තරම් ගැටුමක්ද? සමහරු මේ විනය වලට මේ මේ මේ දේවල් මේ මේකෙන් අදහස් කරන්නේ මේක තමයි කියලා විනය විස්තර කරනවා. තව සමහරු සූත්‍ර පිටක විස්තර කරනවා. තව සමහරු ව්‍යාකරණ අනුකූලව විස්තර කරනවා. ඉතින් මේ මනුස්සය විස්තර කරන්නේ ඌට ඕනේ දේ. එහෙම නැත්නම් මේ පවතින බුදුහාමුදුර කියපු දේ තේරෙන්නේ රහත් උනාට පස්සේ. එතෙන්ට යනකම් විස්තර නොකර ඉන්නත් බෑ. මිනිස්සු එක්ක අහනවා එහෙම නැත්නම් මම පැහියා වගේ අයියා වෙලා උඩට වෙලා ඉන්නකන විස්තර දෙනවා. ඒ විස්තර කරන හැම එකක්ම ඒ විස්තර කරන්න කියලා අභිමතියට යන්නේ. ඉතින් දවසක් සරුවචනන්සි වැඩ ඉන වෙලාවේ හොඳ හඳ පායලා තියෙන පසලස්සක දවසක මහා නාගයෝ සාරිපුත්ත මොග්ගල්ලාන ඉතින් දැන් මහා කාශ්‍යප කච්චායන আদি මහා රහතන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා ඉතින් බොහොම සුවදව ගත කරනවා ගත කරනකොට අදහසක් ආවා මේ කිසියම් සැපක් නැති කැලේක හඳ එළිය වැටිලා අපි බලන්න කොච්චර භ්‍රම සැපයක් විඳිනවද කියලා. අපි කොච්චර දේව ස්වභාවක නැති සැපයක් විඳිනවද කියලා. මොකද අපි ජීවිතේ තේරුම් ගත්තා බුදුහාමගේ ශ්‍රාවකයෝ කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඉතින් ප්‍රශ්නයක් ආවා ඇයි මේ කැලේ මේ වන වනයේ තියෙන හඳ එළිය මෙච්චර සැප වෙන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර සාංශි කිව්වා ධර්මය හොඳට නාම රූප වශයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් මනුස්සයා කොතන ජීවත් වුණත් එයාට ඒක හරි සැපයි. මොග්ගලන් සාංශි කිව්වා ඒක නෙවෙයි. මේකට හේතුව එයාට අභිඥා තියෙනවා මේක සැපයි. එතකොට මහා කාශ්‍යප මහරහතන් කියන ඔය දෙකම නෙවෙයි දුතාංග රකින්න කෙනා නිසායි මේක සැප. කියලා මේ තම තමන්ගේ පුරාජීරෝ කියව ගන්න. මේ පොඩි කට්ටිය නෙවෙයි. මේ ඔක්කොමලා මේ අපි මේ කාලේ එනකොට 80 මහ ශ්‍රාවකයන්ට වැඩන මහෝත්තමයන් වහන්සේලා. ඊපස්සේ කට්ටියට තේරෙනවා ටික වෙලාවක් යනකොට මේ බුදුන් ඉන්න ලෝකේ නේද අපි මේ පිට කතා ගැනීමක් කරන්නේ. තුරුපු ආශි අපේ ඉන්නන්න හදන කියලා අපි ඔක්කොම යම් බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියමු. අපිට ඇතුල්ච්ච කතා සංවාප. ඒතර බුදුන්සේ සඳහන් කරනවා ලෝකේ දකින්නේ ඒ තමන්ගේ රුචි අරුචිකම් වලට ඔබලා කිව්ව ඔක්කොම හරි. මට සරුවත් වෙලා දින මට ඔක්කොම තියෙනවා. මට ඒ නිසා හිතා ගන්න පුළුවන් මොකද මෙහෙම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවත් මුගලන් ස්වාමීන් මෙහෙම කියනවත් හේතුව ඔය දෙන්නට දෙන්න අතර හුරස්පරස් තිබුණාට මට හුරස්පරස් නෑ ඒ වගේ ලෝකේ සුන්දර වෙන්න හේතු රාශියක් තියෙනවා අපි හිතන්නේ ඒක හේතුකව මං හිතන්නේ ඒක මම නිසා වෙච්ච දෙයක් මගේ රුචිය නිසා කියලා ඉතින් මෙන්න මේ වගේ අලගද්දූපම ගද්දුලබද්ද ගද්දුලබද්ද කිව්වෙ මේ කැලීකට ගහපු කණුවේකට ගහපු බල්ලෙක් වගේ යහට මෙහාට දුවනවට අපේ අම්මා ඉන්න කාලේ කිව්වේ පූසෙක් කරන ගහක බැන්දොත් ඒකට බාම් මතය හැදෙනවා කියලා. කවුද පැනලා පොළවේ ඔළුව ගහගෙන එහෙට පයින්නවා මෙහෙට පයින්නවා මොකද පූසට එච්චර මේ ලණුවේ ගැට ගන්න එක උහුරු නැහැ. සර්වචන්සේ පෙන්නන්නේ මේ අච්චාරු කුක්කේ. නිකන්ම කැලේ යන බඩු කුක්කේ කරගෙන ගැට ගැහුවොත් ඒක අදින හැටි යහට මෙහට. අන්න ඒ වගේ මේ සක්කාය කියන එකට ඇති බය නිසා සක්කාය කියන එකට ඇති පිළිකුල නිසා ඒක මතුවෙන හැම වෙලාවෙම ඒ කෙනා නිකන් උඩ දැම්ම වගේ ඒ උඩ විසුණා වගේ තේරෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මම දන්නේ ඒක ඇත්තටම හොද්දටම ගැළපෙන උපමාවක්ද කියලා. යම් වෙලාවක අපේ හිත අරමුණක් නැතුව අසරණ වෙච්ච වෙලාවක අර ඒ කියන්නේ සතිය තියනවා නැද්ද කියන එක කියන්න බෑ ඒ වෙලාවේ අපුණු කෙනෙක් නම් කියාවේ. පුහුණුවක් නැහැ. තමන් කරලා හිටපුව අරමුණ ගෙවිලම ගියා. ඊට පස්සේ නැවත අරමුණට එනකොට පුදුමාකාර හිනයක් ගැහුවා වගේ බය වෙලා කම්පන වෙලා කන්දෙන් පල්ලකට අදගෙන වැටෙනවා වගේ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ දවස් ගණන් යනකම් බය හිටිනවා මේ භාවනාවේදී ඒ අර සතියට එල්ලයක් නැහැ සතියට සංඥාවක් නැහැ අන්නේ තැනට ගියාම යන්නේ දැනගෙන නෙවෙයි ගිහිලා නැවත ආය සංඤේ තත්වයට නැවත ඉන්ද්‍රිය බද්ධ තත්වයකට නැවත සද්දයක් අහන්න වගේ එනකොට මේ සද්දේ ඇහෙන්නේ කන අඩි පැලිලා යන තායි වේදනාවක් ආවොත් නම් සාමාන්‍යයෙන් හැමියෙම ඇති වෙච්ච ලෙඩක් කූඹියක් තුනයි ඒ කූඹියා මකරෙක් වගේ පේ බයක් ඇති වෙන පුදුම බයක් හිතවිලි එන දේවල් පුදුමාකාර ඇඟේ හැප්පෙන මට්ටම වගේ හිතවිලි එනවා. මෙතන මෙතනදී ඒ කෙනා අර අරමුණක් නැතුව නමුත් සතිය පවතින්න පුළුවන් කියන එක පිළිඅරගෙන ගියා නම් අරමුණ ක්‍රමයෙන් සතියතියෙදි ගිලින බව දැක්කා නම් ඒත් අර කම්පණේනවා කවදාකවත් දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ. මොකද සූදානම් ශරීරය නිසා. අන්න ඒ වගේ ඒ මොනක්වත් නැති තැනට බයක් ඇති වෙන ස්වභාවයක් සහිත ඥාන සහිත ලේ සහිත කර්ම ශක්ති සහිත පුද්ගලයෙකුට ඒ බය නැති කරන්නේ jigupsaව නැති කරන ක්‍රමයක් කරන්න පුළුවන් වෙයි කියලා කිසිම ආගමක පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ ඒක ਸਰබලදාරි දෙවියන් වහන්සේගේ වැඩේ. මනුස්සයා ඒක බෑ කියන කෙනෙක් හදන්න බෑ. සරුවචනාසේ විතරයි කිව්වේ. එම බයක් ඇති වෙන්න තමයි මේ යන්ත්‍රය හදලා තියෙන්නේ. ඕක නැවත නැවත වෙන්න දීපන්. සූදානම්ෙන් ඵලයක්. ඒක තමයි යුද්ධ සෙප්ලෙක් යුද්ධේ පෙරෙන් දිසල පුහුණු කරන්නේ. උඩ කියනවා වහතුර අපිට කවදාකවත් අනුකම්පා කරන්නේ නැහැ. ඌ ඉස්සරුණොත් ඌ. උඹ ඉස්සරුණොත් උඹ. එසා තුවක්කෝ අත ගණින් නිකන් ඇඟේම කෑල්ලක් වගේ. ගත්ත ගමන් තියන්න ඕන තප්පර දෙයක් ඇතුළත. මේක පුහුණු කරපන්. ඒ ඒ සූදානම් ශරීරය නිසා එයා ආයුධ ගන්නවා කියන්නේ දතෙත් ආයුධ අරගෙන යන්නේ. වෙඩි තිබ්බොත් මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඉතින් එහෙම නැතුව කොහෙද මේ බුණට මොන දාලා යුද්ධ කරන්නේ? දැන් නම් එහෙම යුද්ධ නැහැ. දැන් තියෙන ගොඩක් කරට මිසයිල් ගහනවා අර මේ දේවල් කරන එක. නමුත් අන්නේ වගේ පුහුණුවක් සර්වඥාන්සේ කරා. ඉතින් ඒ බුරිම පඬිස්වාංශ කියනවා මේ ලෝකේ තියෙන රස්සාවල ඔක්කොම තුප්පයි. ඔක්කොම වහලා ගහන ගහිල්ලක් තියෙනවා. මට හරියන්නේ රස්සාවල් දෙකයි එකක් එකක් යුද්ධ බිමට යන්න ඕනේ නැත්නම් විපස්සනා කරන්න. කෙලිම මුහුණ දෙන එක විතරයි මට තේරෙන්නේ. ඒතර යුද බිමට ගියොත් සත්තු මරන්නේ නේ. ඉන්දා මම විපස්සනා තෝරගත්තා. ඒ කෙලින්ම Tamanට විරුද්ධ වෙන මනාපමන අපිට මුණ දෙනවා. මුණ දෙනකොට තේනවා මේ ගද්දුල බද්ධ తත්වය. අපි පාරට යමක් වෙච්ච ගමන් කලබල වෙන හැටි. ඉතින් ඒක නා ඊට පස්සේ ඒක ලියන්නේ රෑ 12ට. අනේ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට වහන්සේ මේ හිටියේ නැත්තම් දැන් මොකද කරන්නේ කමඨාන් සෝද කරන්නේ කවුද කියලා ඒක නිකන් මහා අර කින්ද කන්දක් කරගෙන කෑ ගහන මට්ටමට හැමෙම මේ දක්ෂ කෙනෙක් මේ. එහෙම නැතු මේ හම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. දාණයෙන්, සීලෙන්, සමාධියෙන් දක්ෂ කෙනෙක්. නමුත් මේ සක්කාය දිට්ඨියක් ඇත්තේ නැත්තම් සස්සතද මේක. අසස්සතද නැත්තම් උච්ඡේද කියන මේ දෙක අතර නටනකොට ඒක නට පැත්තක් ගන්න බෑ. දරා ගන්න බැරි මට්ටමටපත් වෙනවා. ඒක බොහොම ළඟ ළඟ සිද්ධ වෙනවා. අතීත අර බල්ලා පස්සෙන් පස්සට ඇදෙන කියලා එකපාරට ඉස්සරහට යනවා වගේ අර ලනුවට හුරු නැතිකම වගේ ගද්දුල බද්ද தත්ත්වේ ආවන්න මේ தත්ත්වය අපි හෙලි කරන්නේ නැතුව මේ தත්ත්වය අපි කමඨාන් සුද්ධ කරගන්න නැතුව මේ தත්ත්වයට අපි පෙරහුරුවක් නැතුව මරණ මොහොතේදී මේක ආවොත් කොහේයිද කාටද දෙන්න පුළුවන් සාතිකයක් ඒකාන්තෙම උඹ අතෙන්න බලන්තෝ අපායට බල කිව්වට යන්නේ නැහැ ඒක දිව්‍ය ලෝකයට ඵල කිව්ව යන්නේ නැහැ. ඒකේ ඒ විලාවේ විනිශ්චය වෙනවා. මොකද සර්වජන් වහන්සේ සර්වජන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දුට්ඨියා සුප්පටි විඥා කියන මට්ටමට කියන්නේ අහලා තියෙන්න ඕනේ මේක. දතා හිතේ දරා ගන්න ඕනේ මේ වෙලාවට පවා වැඩ කරන ධර්මතාවයක් තියෙනවා. අකල අමලියකදී කරදරෙදී අකට පිටයක් වෙනකොට වැඩ කරන ධර්මතාවයක් තියෙනවා. දැන්ම වැඩ කරන්නේ ධර්මතාවය. ඒක අසංවිධිත ධර්මතාවයක්. ඒක අශික්ෂිත ධර්මතාවයක්. මේ පුහුණු කළ ධර්මතාවයක් හදන්න පුළුවන් සුතා දතා ಪರಿචිතා හොඳට හිත පුහුණු කරලා. ditthiya suppati vijja. උත්තට දැක ගන්න ඕනේ කරදරයක් වෙන හැම වෙලාවෙම. ඒ මෙහෙම සූදානම් වෙලා ඉන්න එක. තිට්ඨිය සුප්පටි විඥා සුතා දතා පරිජිතා මනසානුපෙක්ඛිතා මනස මේක අපේක්ෂා කරන මේ වෙන්න ඕනේ මට වෙනකොට මගේ ධර්ම වැඩ කරනවද කියලා බලන්න ඕනේ කියලා ඒ අර විශේෂ කාර්ය බල හමුදාවේ ඉන්න පුහුණු වේදී දෙන දඬුවම් වගේ දඬුවම් නෙමෙයි වපුහුණු කියලා කියන්නේ ආන්නේව මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විඥා කියන මට්ටමට සතිය පුරුදු කළොත් සර්වචන්සි සඳහන් කළ තියෙන මිනිස්යා මරණ මොහොතදී තාම දුක්ඛිත කලබල සහිත වික්ෂිප්ත මනසකින් මරුණත් ඒ කාන්දෙම සුගතිය යනවා කියලා. එහෙම වෙන කිසිම ධර්මතාවයකට බුදුහාමුදුරුවෝ සාතිකයක් දීලා නැහැ. දානෙට දීලා නැහැ, සීලෙට දීලා නැහැ, සමාධියට දීලා නැහැ, වීරියට දීලා නැහැ, ප්‍රඥාවට දීලා නැහැ මොකටද? මේ සතියට දීලා තියෙනවා. ඒ ආත්මෙට ගියාට පස්සේ එයා කල්පනා කරලා බලනවලු මම මැරුණේ ඊටාම කලබල සාධනක. එහෙම නැත්නම් අකත විකට මරණයක් වෙලා තියෙනවා. නමුත් මම අද ඇවිල්ලා ඉන්නේ බොහොම ශාන්ත සුන්දර තැනක. සුගතියක. දණ්ඩා බිකවේ උපජ්ජති සතුප්පාදෝ. මහණීම එයාට කල්පනා කරන යනකොට යනකොට මොන දුෂ්කරව තේරෙනවා මං ගියාත්මේ සතිය වටලා තියෙනවා කියලා. ඒ ගියාත්මේ සතිය වැඩිම පිළිබඳ සීය ලැබෙනවා. එතකොට එයාට තියෙනවා මුළු ජීවිතේම කරපු දේවල් වලින් මේ සතිය විතරයි මෙන්න මගේ ගද්දුල බද්ද තත්යකට ඇවිල්ලා මං එහාට අදිනකොට මෙහාට අදිනකොට උදව්වට ආධාරයට හිටියේ. හැබැයි එහෙම කියාපාන ගතිය සතිය නෑ. සතිය එහෙම කියාපාන ගතියක් නෑ මේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙනකොට මම තමයි ඉන්නේ මැද කනුව වගේ කියලා කියන්නේ නෑ. ඒක ඥානපෝණික ශාන්ති කියනවා සතිය ගුණ බබලන්නේ ඇතුළට අඳුරේ නෑ. කියාපෑමක් නෑ. කියාපාන චෛතසික තියෙනවා ඉස්සරහින්. සද්ධාව, විරිය, ඊට පස්සේ සමාධි, ප්‍රඥා. ඒව බොහෝම කියාපාන චරිත. ඒව බොහෝම අන්ධහැර පාන චරිත. ආගම කියලා අපි ඒව තමයි අල්ලන්නේ. ඉතින් මේ මෑතක් වෙනකන් බෞද්ධයා තාමත් නැහැ මේ සතියේ මේ සෙල්ලම් කෑල්ල තියෙන්නේ කියලා. මේ දෘෂ්ටියක සාස්වත දිට්ඨියක ඉපදුනත්, උච්ඡේද දිට්ඨියක ඉපදුනත් ඒ අනෙක් දැන් සත්‍සත දිට්ඨිය කියන්නේ හිතියට උච්චේදේ නැත්තේ නෑනේ නේද පේනවා මම මේ මේ මේ කඩප්පුලි වැඩක් කරන්න ඕනේ නැත්නම් මම මට මොනවා වුණාම්මකෝ මම මේ වැඩේ කරනවා ඔල මොලෝ කරනවා ඉතිම ගතිය හැම කෙනාගම තියෙනවා ඒ හැමම කියාගෙන හිටිය සමාහලාට යාට තියෙනවා හැබැයි මම මේට මේක නම් උනේ මම කරපු දේ නිසාම තමයි කළ කළ දේ ඵලඵල දේ උච්ඡේදවාදීයන් උනත් ඒක අන්නේ දෙකේ එනකොට මේ මනස ඇදෙන ඇදිල්ලක් මානසික අසහනය අධ්‍යා බලලා මේ වෙලාවේදී පිහිටා දාලට තියෙන එකම දේ සතියයි කියන එක මම මේ පංචත්තේ සූත්‍රේට රිංගවන වෙලාවක් මේක. සූත්‍රේ නම් එහෙම කියලා නෑ. නමුත් සර්වචන් ආංශේ මේකට විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් මේ විදියට උච්ඡේදවාදයක් අරගෙන සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤායති කියලා කියන්නේ අද්දකලා පුහුණු කරලා ගත් එකක් නෙවෙයි මනෝ ප්‍රලාපයක්. හිතින් ගත්ත අර සස්සතවාදයට කරපු ප්‍රතික්‍රියාව. එහෙම වෙන්න බෑ. ඒක ඕනේ නෑ. කියලා ගත්ත දේ. ඉතින් ඒ අපි සාමාන්‍ය ලංකාවේ ඉපදිච්ච සම්ප්‍රදාන කුල අය බොහෝ විට සස්සතවාදයට තමයි ඇදලා යන්නේ. සාස්වත දික්තිට ඇදලා යනවා. අටුවාව සම්පූර්ණයෙන්ම වගේ ඇදලා ගිහිල්ලා තියෙන්නේ මේ ශාසනය පවතින්න ඕනේ බුද්ධ ආගම පවතින්න ඕනේ පැවැත්මට ගැන තමයි. ඒකේ උච්ඡේදවාදයට කොටස් එනෙවුවා සූක්ෂමව අයින් කරලා තියෙනවා. ඒ උච්ඡේදවාදයට එනෙවුවා සූක්ෂමව අයින් නොකිරීම පේන්න තියෙනවා මහායාන බුද්ධාගමේ. මහායාන බුද්ධාගමේ මේ ටික තියෙනවා. ඉතින් මේ නිසා තේරවාද කෙනෙක් මහායාන බුද්ධාම කියනකොට ඒකේ තියෙන හරි ඉලෙක්ට්‍රික් ගතියක්. හරීම රැඩිකල් වාදී ගතියක්. ඉතින් මට පුද්ගලික වශයෙන් මට සෙන් කතා ටික තමයි මට ගොඩාක්ම උදව් වුණේ අපි මේ කරගෙන යන වැඩේ මොකද්දෝ පිලුණු වෙච්ච ගතියක් තියෙනවා. ගමේ පන්සලේ බුද්ධ ආගම පිලුණු වෙච්ච ගතියක් තියෙනවා. කිසිම තරුණයෙකුට ඒකෙන් ලබා ගන්න දෙයක් නැහැ. මම නම් ඒක ගවේෂණයක් කරලා තිබුණෙත් නැහැ. කොටින්ම තහනම් කරලා තිබ්බා. ඒ ඒ ඒ සස්සත වාය කියන්නේ පැවතින ගමයි පන්සලයි හාමුදුරුවෝයි අම්මයි තාත්තයි මේ කතාවල් ඉතින් ආය උගන්න ගන්න දෙයක් නැහැ. ඒ නිසා උච්ඡේදවාදයට තමයි හිත ගියේ. යනකොට මේ මහායාන පොත්වල පෙන්වන්න අදලා තියෙනවා උච්ඡේදවාදී අයින් කරලා නැහැ. ඒ වගේ මිනිස්සුගේ හිතේ එන්න පුළුවන් දේවල් ඉතිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අදේවවාදයට ගියා. මේ මුළු ලෝකෙම පිළිගන්නවා මේ ලෝකේ දෙවියන් වහන්සේ කෙනෙක්ම ආවලා තියෙනවා. මම කිව්වා මේ තරම මෝඩද මේ අකු. අපි කියන විද්‍යාව එහෙම කන්නේ නැහැ. නිව්ටන් ගෙනිය ආයෙ මිසක් ආවෝ දෙවියන් වහන්සේ ඉතින් නැහැ. ජීවුණාට බලන්නකො මුළු ලෝකෙම පිළිගන්නවා. ඉතින් ඒ නිසා උච්ඡේදවාදී පෝෂණයක් විදුහුරු පෝෂණයක් තර්කයට පෝෂණයක් හරි තරුණකමක් පෙන්න තුනේ කාලේ. හරි ආසයියකට. ඉතින් ඒ නිසා ඕනෙම සම්ප්‍රදාන කුල කෙනෙක් කිව්වොත් මේ මෙමයි කියලා මම විරුද්ධව කතා කරනවා. නෑ මොන පිසුදෝක ඕන මේක මෙහෙම වෙන්න බෑ. දැන් උඹ ඒක කරනවනේ කොහොමද තියනවා කිසිම දාපක් ලැබිලා. මොකක්වත් උඹට ලැබිලා නෑ. කියලා අය අර උච්ඡේදවාදී පැත්තට ගිහිල්ලා තිබුණා. හැබැයි යටින් ඒ තියෙද්දි මේ වගේ සස්සතවාදයක් පිළිගන්න ගැතියකුත් තියෙනවා. ඉතින් අතුලේ වරද්ද දෙන්නේ ජීවත් වෙනවා. යටිපක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා හරියට කරුණ ඉගෙන ගන්න හම්බුණා. හරියට තොරතුරු ලැබුණා මේ උච්ඡේදවාදී පොත් කියවලා. ඒගොල්ලෝ ඉතාමත්ම සූක්ෂමව සස්සතවාදයට ගහනවා කෙස් ගහක් කියන්න දෙන්නේ නැතුව. පැලෙන්න ගහනවා. ඉතින් දැන් සරුවච්චන් වහන්සේ සස්සතවාදීට උච්ඡේදවාදීට ගත්තත් අරගෙන බැලුවොත් පේන්න තියෙන්නේ මං හිතන්නේ මාව නිවැරදි කරන්න ඕනේ තේරෙන්නේ නැත්තම් මං කියන දේ වුණා සස්සතවාදයෙන් පටන් ගන්න උච්ඡේදවාදයෙන් කෙලවර කරන එක තමයි විපස්සනා પરම්පරාව කියන්නේ. විපස්සනා ඥාන પરම්පරාව කියලා කියන්නේ සස්සතවාදයෙන් පටන් අරගන්න. හොඳ කිරුවොත් හොඳ තියෙනවා නරක කිරුවොත් නරක තියෙනවා අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා පසු ආත්මයක් තියෙන ඔක්කොම කියලා ඒ ಗುಣ ටික කියලා තමයි අපි සීලයක් රකින්න වෙන්නේ. අපි එහෙම කියලා තමයි දානයක් දෙන්න වෙන්නේ. නමුත් ඒක සමාධියට යනකොට සීලේ සමාධියට යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා දාණයෙන් සීලෙන් ලැබෙන්නේ ආමිෂ සපක්. ඊට වැඩි යමක් මේ ධ්‍යාන භාවනා කරනකොට මේ ditta ධම්ම වේදිනිය වශයෙන් ගන්න පුළුවන්. ඉතින් අරගොල්ල කියනවා ඒත් අර පෙර කරපු නිසා තමයි මේ සමාධිය ලැබෙන්නේ කියලා. නමුත් මේ පෙරපින් කළ භමණේ සමාධිය ලැබෙන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රයත්නයක් කරන්න ඕනේ. සමාධි භාවනා කරන්න. ඒකට වෙනම දක්ෂතාවයක් තියෙනවා. ඒ දානශීල දුන්නට සමාධි භාවනා ආනිසංස ලැබෙන්නේ නැහැ. සමාධි ක්‍රියාකාරීකම කරතියි. ඉතින් සමහරව ඒ දාන සීල ගැන තකන්නේ නැතුව සමාධි භාවනා කරපුවාම පෙර කරපු ආනිසංස නැද්දම ඒක පාරට මෙයාට තේනවා මේ මිච්ඡර බඩ බැඳගෙන දන් දෙන කට්ටියට වැඩිය මගේ හිත මට කී කර වෙන්නේ. මගේ හිත ඒකෝදි භාවයටපත් වෙනවනේ. මගේ හිත ඒකාග්‍ර භාවයටපත් වෙනවනේ. ඉතින් එතකොට අර ක්‍රමානුකූලව යන ගමන නැත්තම් මේ බත් බැඳගෙන සිරිපාද යන්න වගේ කියන එක වෙනකොට එයාට පේනවා මේ පටස් ගාලා යන්න පුළුවන් මේ මිනිස්සු මේ බට වලල්ලේ යෑමක් නේ කරන්නේ. ඒක මගේ මගේ ජීවිතේම තිබිච්ච ගතියක් තමයි ඕගොල්ලෝ යන්න. ඕකට ඔච්චර නටන්න ඕනේ නැහැ. ඒක ඉස්ලාමතාවට ඇහෙනකොට මට මේ ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා ඒකාන්තයෙන් මහණි අවුරුදු 6ක් 7ක් භාවනා කරුවා නිවන් දකින්නවා කියලා මට තේරුණා මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔය මොනක්වත් ඕනේ අවුරුදු 7ක් භාවනා කරනවා නිවන් දකින්න. ඉතින් ඒක පැහැදිලිවම කියනවානේ මේ දිට්ඨිය ධම්මේ අඤ්ඤා සතිවා උපාදි ශේෂය අනාගාමිතා. ඉතින් මං ගිහිල්ලා ඇහුවා කමලසිරි හැමතුන්ගෙන් ස්වාමීන් මේක සහතිකද කියලා. අනේ මහත්තයෝ මට නම් තේරෙන්නේ නැහැ. ඔක ලියන්නේ පොතේ ඔහම තමයි. ඒ කාන්තේම නිවන් දකිනවා. ඉතින් මං ඊට පස්සේ ඒ ස්වාමීන් කිව්වානේ ස්වාමීන් මේ තරහට හරි මේ අහනවා නෙවෙයි. මට තේරෙන්නේ නැහැ. ඒකට ඔය කඩුකරින්ද ස්වාමීන් ලියු පොතක පෙරවදනක් මට පෙන්වුවා. මෙන්න මේක නම් මහත්තයෝ තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. පුළුවන් නම් කියවලා බලන්න මං කව වෙන්න බෑ හාමුදුරනේ. මං ඒ වුණට අවුරුදු 20ක් කාලා තියෙනවා පන්තිල් පද සේරම කඩලා ඔය මොනම ශික්ෂාපදයක්වත් ගරු කෙරුවේ නැහැ. හැබැයි මිනිස්සු ඉඳාමත් උපාසකයයි කියලා කියනවා. ඉතින් දවල් මිගල් කෑ ඩැනියෙල් තමයි. බොහොම සාර්ථක ජීවිතයක්. ඊට පස්සේ මේ ආම්දෝ කිරෝස් මම බැලුවා මේක දැන් මේ අවුරුදු 6කින් ඒ නිවන් දකින්න හතකින් නිවන් දකින්න කියලා කියන්නේ මූලික සුසුකම් දෙන්න එපා. මම ගිහිල්ලා අහන්න සත්‍යපට්ඨාන ගන්න දෙන මූලික සුසුකම්. එහෙම එකක් නැහැ. එහෙම නෑ මේ හවලාට සතිපට්ඨාන කරන්න පුළුවන් නේ සතිපට්ඨාන. එහෙම එකක් නෑ. ඊටසේ පහු වෙනකොට මට ධම්මික හමුදුර හම්බුණා. හම්බෙලා කතාලිකව මුල විහිං දාගත්ත ඔළුවේ නිකන් හෙල්මට් එකක් දාගෙන වගේ ඉන්නවා. ওই හෙල්මට් එක ඇතුලේ උඹලා තද වෙලා හිටියට එහෙම එකක් බුදුහාමුදුර කියලා නෑ. බුදුහාම කියලා තියෙන්නේ දාන දීලා තියෙන පුළුවන් නැති වෙන පුළුවන්. සිල්ලා කළා තියෙනවා. දැන් try කරලා බලපන්. කරලා බලපන් මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අර බුරුම හාමුදුරුවෝ එහෙම දවසකලු ශ්‍රීලං කතා කරන විපස්සනා කරන්න හදන්නේ ආපෝ භාවනා කරන්න යන්න එපා. ඉතින්ල මේ මේ පොත් කියවන්න ඕනේ, මේම පාලි ඉගෙන ගන්න ඕනේ, ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ. ඒකල බුද්ධානුසති මෙත්තාච මරණං අසුබස්සති යෝ ීමා චතුරාර්යක්කා බික්කු භාවෙය්‍ය සීලවා. ওই ටික කරලා තමයි විපස්සනාට යන්න ඕනේ. බුද්ධානුසති ඒකාන්තයෙන්ම වඩන්න ඕනේ. ධර්මෝන්න විසුද්ධි මාර්ගයේ තියෙන මෙච්චර විතර හෙන්නත් තෝගයක් බුද්ධානුසති. ඊට පස්සේ මෛත්‍රී භාවනාව තියෙනවා උදේ ඉඳලා හැන්දෑනකම් සෝපත් වේවා සෝපත් වේවා කියනවා. ඊට පස්සේ අසුභ මරණ සති කරනවා. ඒකට පස්සේ සීලෙ පර්ෆෙක්ට් වෙනවා. ඔන්න ඊට පස්සේ තමයි විපස්සනා කරන්න කියලා ආරහමතුරු හරි ආදරෙන් මට සැලකුවා. ඒක ධම්ම ජීවිත හෙල්ලන්නේ නෙවෙයි. ඒක මම පැවිදි කරා. එයා මේ කට උල් වෙලා තිබ්බේ වෙලාවේ. කරලා තිබුණේ. ඉතින් ඒ වගේ ඒ උච්ඡේදවාදයක් තිබුණු ආදරේ නිසා තමයි මේ ජීවිතේදී මේක සතෝ සත්තස්ස උච්ඡේදම් විභවං විනාශම් පඤ්ඤාවේති මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියන කතාව ඒ හොල්මනක් මේ සත්‍ය විනාශ කරන කතාවක් නෙවෙයි ඔය කියන තකතිරුවන් අරවන්න පුළුවන් කියලා ඉතින් ඒවත් එච්චරම දැනගන්න නෙවෙයි මං හිතුවත් අවුරුදු 7-8ක් ඉඳලා මෙහෙ ආවා නිසන්වණේට ආවා නිසන්වණ ආවට පස්සෙත් ලොකු ස්වාමීන් වහන්සේ මයින් ඇහුවේ නෑ මොකක්වත් සුමාන හතක් විතර හිටිය පස්සේ මම නාන්න ගියාට පස්සේ හිටියා සුදම්මල කවුද කියලා අහගෙන මහත්තයා පැවිදි වෙන්නද කියලා ඇහුවා. මං කවණේ සාත මොනවත් මන් දන්නේ නැහැ. මට උන්නේ පැත්ත කරලා ඉඳයි. දැන් මේ ගොටුවතු වගේක් හදනවා. සිවුරු වගේක් මහනවා. මම පැවිදි වෙනවා. මං දන්නේ මන් දන්නේ ඔන්න ඊට පස්සේ ආරංචින එහා කන්දේ කටින පින්කම තියනවා කියලා ඔන්න මහත් පැවිදි කරනවලු. මන් දන්නේ සාමනීර පැවිදි කියන්නේ මොකද්ද උපසම්පදා කියන්නේ මෙලෝ දෙයක් මට අදාළ නැහැ ඔන්න අඬ ගන්න කියලා සාමණේර කෙරුවා ඊට පස්සේ අවුරුද්දකුත් පාස් කරන ඊට පස්සේ උපසම්පදා කෙරුවා මේ ඔක්කොම වලින් බොහොම ජයයට මගේ වැඩ ටික යනවා මට ඔය මේ සතෝ සත්තස්ස උච්චේදම් විභවං විනාසං කතාවක් නැහැ මේ ජොලිය වැඩේ යනවා මෙතන ඉන්නේ වැඩගත් ස්වාමීන් වහන්සේලා හොඳට පණ පොත් දාන්න මම මේ ඇවිල්ලා ගොරකේ ගමෙන් ආපු මේ කිසිම පාලි ඔය පෙළ පාලි කියන එක නම් දන්නවා හැබැයි පෙළ වෙනමයි පාලි වෙනමයි දන්නේ ඊට පස්සේ ඉන්නකොට ඔන්න බුරුමේ ගියා බුරුම ගියාට පස්සේ ඔය කලිම ඕක කියන්නේ ඒ ශාන්ති කියන ඉස්ලාම ශාස්ත්‍රවාදයට දාලා නාම රූප පරිච්ඡේ ඥානෙ බලන්න මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන. මේ අහගෙන ඉන්නවා ඔය මෙනෙහි කරාට මෙනෙහි කිරීමේ එපා වෙන තරක් එනවාද කියලා. ඉබේම මෙනෙහි වෙන තරක් එනවාද කියලා. කියන්නේ නම් මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන. ඉතින් කාට හරි කියුණොත් එහෙම නේද සක්මන් කරගෙන ඉන්නකොට ඉබේම භාවනාව යනවා මෙනෙහි කරන්න ඕනේ නැහැ කියලා. ඈ ඒව කරන්න එපා. මෙනේ කරනවා මෙනේ කරනවා කියලා හැබැයි පණ්ඩිත ශාන්තික ගතියක් තියෙනවා මේක මේ මනුස්සයට වෙන එකක්ද කරන එකක්ද කියලා වෙනවනම් මේ ඉබේ මේ භාවනාව වෙන්න පටන් ගන්නවා කියන එක වෙනවනම් ඔය සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපිති වෙලා ඉවරයි භාවනා කෙරුවට මොකද උ කරන්නේ කෙරෙනවා උච්ඡේදයක් තමයි තියෙන්නේ කරන්නේක් නැහැ ආනපානෙ කරන්නේක් නැහැ කෙරෙන ආනපානිය බලා ඉන්නවා ටෙලිවිෂන් කැමරාවකින් වගේ ඉතින් ඕක اگේ කරලා කතා කරන්න දැනගත්ත පද්ධතිය මෙහිදී පන්දිශාංශ විතරයි. අනික ඔක්කොම කියනවා මේ නැත්තම් මෙනේ කරන මෙනේ කරන මෙනේ කරන මෙනේ කරන. ඉතින් මේ සස්සතවාදයෙන් පටන් අරගෙන ක්‍රමේ ක්‍රමේ මේක උච්ඡේදවාදයකට යනවා. ඕන්නේ බලාපල්ලකෝ ඊට පස්සේ ඔන්න මීතිකලාව. මීතිකලාව ටික දවසක් ගියාට පස්සේ ඔන්න මම මොකද්ද මන් දන්නේ කරුමේ. මේක නිසි බලධාරී කියලා ඔන්න මාවපත් කරා. පත් කෙලියොල්ලා විවස්ථා බලනකොට මේ ජීවිතයේදීම නිවන නිසන් වනේ පියවස්ථාචින පළවෙනිම දේ ළමයි මේ ජීවිතයේදීම නිවන. දැන් අද නිල්ලමට යනකොට මට හේතුනේ අවුරුදු 7ක් කෙරුවොත් ඒකාන්තයෙන්ම නිවන්. ඒකට තියෙන ඒකට තිබුණ බැඳීම නිසා මෙතෙන්ට ඇවිල්ලා බලනකොට දැන් පන්සිහාතික පොත ලියලා තින්නේ in this very life මේ ජීවිතේදීම තමයි ඒ. මේ ලියලා තිනා in this life itself. මේ මේ ධම්මනිසං ජායස මට පේනවා මම මේ අමුතු ලෝකයක් දැක්ක. මේ උච්ඡේදයක්මයි කතා කරන්නේ තෝ ඉවරයි. <laughs> ඉවරයි. ආයෙ පාටි දාන්න හම් වෙන්නේ මේක නිවනින්මයි කෙලවර වෙන්නේ කියලා. ඉතින් මේ වගේ දෙයක් ඒ බුද්ධලේගේ ඔළුවට මෙහෙම ඇතුල් කරනවයි කියන එක කරන්න පුළුවන් විදිහට කවුරක්වත් හිතන්නේ නැහැ මේ දේව නිර්මාණයක් නම් මේක. එහෙම කියන දෙයක් කිසිම ආගමක උගන්වන්නේ නැහෙනි. උඹ සස්සතවාදී වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඕන වෙලාවක මුච්ඡේදයට යන්න පුළුවන්. මුච්ඡේදවාදී වෙන්න පුළුවන් ඕන වෙලාවක සස්සතවාදී. ඔය දෙකටම දරන්න පුළුවන් සතියට. මේ සදාකාලික පවතින නිත්‍ය වූ සුඛ වූ ආත්මයක් තියෙනවායි කියන එකත් මේ ඇත්තා වූම සත්‍යයේ විනාශයක් විභවයක් පෙන්වන උච්ඡේදවාදයක් කියන එක දෙකටම වර්තමාන මොහොත කියන එකට මම දැන් මෙතන කියන එකට බලපෑමක් නැහැ. බලපාන්න නැති එකම චිත්තක්ෂණේ වර්තමාන මොහොත විතරයි. ඒ කොච්චර අමාරුද කියලා බලන්න පවත්තන්නේ. වර්තමාන මොහොතේ හිත පවත්තන කියන කොච්චර අමාරුද කියලා බලන්න. ඒ මොකද අපිට එක්ක උච්ඡේදවාදය හැම වෙලාවෙම උච්ඡේදවාදයටම ඇදලානේ අසස්සතවාදයට කැමති නැහැ. වර්තමාන මොහොතට කැමති නැහැ. සස්සතවාදියා උච්ඡේදවාදයට බයයි. වර්තමාන මොහොතට බයයි. ඉතින් යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතට ගිහිලා වර්තමානසර බය නැතුව වර්තමාන මොහොතේ සිටීමෙන් ඔය කියන දෙකටම අතරමැදින් ගමනක් යනවා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් වුණා නම් මේ වර්තමාන මොහොතේ ඉන්නකොට මම ඉන්නේ වර්තමාන මොහොතේ. එතකොට මේ බනවල කිසිම අදාළභාවයක් නැහැ. මේවා ප්‍රපංච විතරයි. වර්තමාන මොහොතේ ඊට පවත්නකොට සස්සතවාදී කියන්නේ ප්‍රපංචය. උච්චේවාදී කියන්නේ ප්‍රපංචය. ඒ දෙකම සංස්කාරය. සංස්කාර ගෙවිලා ඉවරයි ඒ වෙනකොට. නමුත් ඒක ප්‍රකාශ වෙන්නේ නැති. ප්‍රකාශ වෙන්නේ කොහොමද? භාවනාව වල කම්මැලි. භාවනා කරන්න එපා වෙනවා. භාවනා කරන්න බය වෙනවා. භාවනා කරන්න නැදකින් කියලා හිතෙනවා. භාවනා කරන්න අසරණ ගතියක් එනවා. ඇද්දස් නැතුව යනවා. වැටකොට බැමි නැති වෙනවා. ඒකවත් ওই විදිහට ලස්සනට වෙන්නේ කියන්නේ මූණ අට කරගෙන අන්නේ පා වෙනවා අපමණ කමටහන් සුද්ධ කරන්න එන්න බෑ මට අරක කරන්න බෑ මේක කරන්න බෑ කියලා අර පොඩියෝ බත් කන්න නැති වෙනකොට කියන කතාව තමයි කියන්න තියෙන්නේ. ඒ ඒ හා සමාන අර සංකීර්ණ ප්‍රශ්නෙට දැවැන්ත උත්තරයක් දෙන පඬිස්සංශ කියනවා ගෝලියා එහෙම කියනවා නම් ගුරුන් ආශතේ 100ට 100ක් වැරද්ද. ගෝලයා කියනවා නම් මට භාවනා කරන්න හරිම කම්මැලි එපා වෙලා තියෙනවා නීරසයි කම්මැලි කියලා ගුරුනාථට 100%ක් වැරද්ද. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මෑතදී පහළ වෙච්ච දැවැන්තෙක් විදිහට එහෙම පහළ වෙනවට වෙන්න කලින් කළ යුතු දේ සහ වෙනවනම් කරන්න ඕන දෙයකට ආප්තෝපදේශද ගුරු උපදේශද පරිවදන්ද ක්‍රමවේදද පුදුමාකාර විදිහට එළියක්වා. ඒ දැක්වීම නිසා මම සස්සතවාදයෙන් ආන උච්ඡේදවාදයට යන්න පුළුවන් උච්ඡේදවාදයෙන් ආන සස්සතවාදයට යන්න පුළුවන් ওই දෙකෙන්ම නිවනක් නැහැ. ওই දෙක මැදින් යන්න දෙක දැනගන්න ඕනේ. අන්න එච්චරයි මේ පංචත්තේ සූත්‍රයෙන් බුදුදහමේ උත්තර කරන්නේ. අපි හිතන්නේ නෑ මයිලක අරක විතරයි තියෙන්නේ මේක නෑ නැත්නම් මයිලක මොකක්වත් නැහැ කියලා හිතනවා. එතකොට ওই ගද්දුල බද්දේ ඇත්තේ හිටිනවා. අර බල්ල බැඳාම බල්ලට බාම්ම තේනවා වගේ භාවනා කරනකොට අපි කොහෙදෝ ඇදගෙන යනවා. අන්නේම නොවීමට අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ බුද්ධ කෘත්‍ය කරලා තියෙන්නේ. ඒවා ලියලා තියෙන්නේ. ඉතින් ඒවා අපිට ඕනේ නෑ, අපිට තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් මට රුචි නෑ කියන එක නෙවෙයි. ඇයි යන බුදුන් සමයෝ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා තේරෙන්න දාන ජීවකරණයත් එක්ක මේක තේරෙන්නේ නෑ. සීල රැකීම සාර්ථක වෙච්ච කෙනාට මේක තේරෙන්නේ නෑ. සමාධිය සම්පූර්ණ වෙච්ච කෙනාට යන්තම් තේරෙයි. ඉතින් ඒ වුණාට පස්සේ වඩාන්න ඕනේ. එතෙන්ද මේ වතුර වක් කරන්න ඕනේ. වක් කරනකොට තියෙනවා මේ සමාධියේ තියෙන ආයත විතරයි දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ. අනික අයට නෑ. ඒ නිසා මේවට කියනවා නම්බුකාර ලෙඩ කියලා. නමුත් මේ ලෙඩේ විදලමයි හරහා ගිහිල්ලා තමයි උඩට යන්න තියෙන්නේ. ඒකට අපි ප්‍රතිපදා කියලා කියනවා. මේ උච්ඡේදවාදී කිසිම ප්‍රතිපදාවක් නැහැ. කොල්ලෙන් මල්ලෙන් ගහලා යන කතාවක් විතරයි තියෙන්නේ. බුදුජානනාංශයේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඒ අනුපුබ්බ ක්‍රියාවලිය සම්දිස්ථානයක් තමයි මේ දෘෂ්ටි මුණ ගැහිලා ඒ දෘෂ්ටිය පිළිබඳව අපි අපේ පළවලේ ඉන්නත්යත් කතා කරලා මේ බුද්ධ ඥානසේ කියන්නේ තේරුම් ගන්නවා කියන එක ඒක ඉතින් අර උසස් පෙළ පාඩමක් බව පළවෙනි දවසෙත් මම කිව්වා අදත් ඒක මතක් කිරීමෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දෙනාට ඒ Tamanට ගැළපෙන ගැළපෙන මට්ටමට මේක වැටහීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා